වටිනා සිවුරු පිරිකර සහිත වෙනත් පිරිකර ඇතුව පින්දපාත වශයෙන් දම් පිරිනැමීමෙන් ඊවර පින්දපාත සේනාසන කියන සිව්පස දානයේ අයිති පූජා රාශියක් මේ මොහොතේ පූජා පැවැත්වීමෙන් මහ පිං රැස් කරගෙන තවත් බණපද කීපයකටද කන් දීමෙන් ඒ පින තවත් වැඩි දියුණු කරගෙන පින් ලබා ගන්නත් පින් දීම පිණිසත් සූදානම් වෙන මොහොතයි මේ ගාථා දේශනා වදාලේ ගෞතම රහතන් වහන්සේ උන්වහන්සේ රජපෞලෙන් පැවිදි වූ නම රජදරු ඇවිල්ලා හැව්වා ස්වාමින් වහන්සේ අපතහැරලා මහණ වුණේ මොකද දරුවෙනි මං කිසිම අසතුටක් අමනාපයක් වෙන කරුණක් නිසා නෙමෙයි මම කාරණා දෙකකටයි මහාන වුනේ. ඒ මොකද්ද? සංසාරං නිරයන් අගච්ඡිතං සංසාරේ මම පරිසරණ අවස්ථාවල මම નિરાත් දුක් වින්දා නිරේවල වැටිලා බොහොම දුක් වින්දා 136ක් නිරේවල් තියෙනවා කවුරුවත් හදනේවා නෙමෙයි හේතුඵල ධර්මයයි මේ ලෝකේ පවතිනවා කියන්නේ මහ පොළොවල් මහ සමුද්‍රවල් හඳ ඉර දස්වැල් දෙව් මිනිස් බ්‍රහ්මාදී යම්තාක් හිතක් හිතක් ඇති කොටසක් වෙයිද හිතක් හිතක් නැති ධර්ම සමූහ වෙයිද මේවා හේතුඵල ධර්ම අනුව නියාම ධර්ම අනුව සිද්ධ වෙන ඒවා කවුරුවත් කරන දේවල් නෙමෙයි ලෝකේ අන්තස්සල් 64ක් යනකොට ඒ කල්පයට සීමා වී පහළ වුණා ඉරහඳ මහ පොළොව ආදී සියල්ල නැති වෙලා අයමත්‍රමෙන් හැදෙන බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක ආදියත් මේ ලෝකයේ සත්‍යයන් පිළිබඳ අවශ්‍ය දේවලුත් හැදෙනවා ඒ සියල්ලම හැදෙනවා හේතුඵල ධර්මානුව මේ ලෝකවාසී සත්‍යය සිදු කරන নানা ප්‍රකාර අකුසල ධර්ම කරන කොටගෙන නිරේවල් කියා කොටසක් ඒ හේතුන් අනු ඇති වෙනවා භ්‍රම ලෝක කියලා කොටසක් ඒ හේතුන් අනු ඇති වෙනවා. යම් කිසි පදිංචි වෙන්න කෙනෙක් නැත්නම් ගයක් හදන කෙනෙක් නැහැ. පාවිච්චි කරන්න පුතුවක් හඳක් මේසයක් මේ අවශ්‍ය නැත්නම් ඒවා ලෝකේ ඇති වෙන්න හදන කෙනෙක් නැහැ. මේ අන්දමට ලෝකේ උපදින සත්ව සමූහයා ඉන්න බැවින් ඔවුන්ගේ ඒ හේතුඵල ධර්ම අනුව ආ ඒ හේතු ධර්ම අනුවල පර ධර්ම වශයෙන් ඒ ඒ ලෝක පහළ වෙනවා. ඒවා වෙනස් කරන්න බෑ. ඒ නිසා අකුසල ධර්ම අනුව ඒවාට විපාක විඳින්න තැන් පහළ වෙනවා. කුසල ධර්මයන් ඒවාට විපාක විඳින්න තැන් ලෝකේ පහළ වෙනවා. මේ ලෝකේ ධර්මතාවයි. ඉතින් දරුවෙනි මම ඒ නිරේවල දුක් වින්දා. ඒ නිරේවල ඊටාම දුක්ඛිතයක විනාඩියක සැපක් නැහැ. ඒ වායේ බොහොම ආයුෂ වැඩි. සාමාන්‍ය 11 කාම භාවයේ ඒ තරම් ආයුෂයි තැනක් ලෝක ධාතුවේම නැහැ. දිව්‍ය ලෝකෙත් නෑ මනුෂ්‍ය ලෝකෙත් නෑ නිරේක තරම් ආයුෂ තියෙන තන කාරණේ ආයුෂ වැඩි වෙන්නේ ඒ වායේ සත්‍යයන්ගේ නිතරම අකුසල් හිත් උපදින නිසා මුල් නිරේත සාමාන්‍ය දෙවියන්ද 90 ලක්ෂයක් අවුරුදු ධාතු මහා රාජික දිව්‍ය ලෝකේත් අයිති ඒ පරමායුෂ 90 ලක්ෂයක් අවුරුදු මුල් මහ නිරේත එක දවසයි ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක් ඒ නිරේත ආයුෂයි. ඒ වාගේම දෙවෙනි නිරේත 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 1000ක් ඒ නිරේත පරමායුෂයි. තුන්වෙනි නිරේත මේ ආයුෂ 14 කෝටි 40 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 2000ක් ඒ නිරේත ආයුෂයි. හතරවෙනි ඉන්ද්‍රයට ආයුධ මේ 750 කෝටි 60 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 4000ක් ඒ ඉන්ද්‍රයට ආයුධයි. පස්වෙනි ඉන්ද්‍රයට මේ 230 කෝටි 40 ලක්ෂයක් අවුරුදු එක දවසයි. ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 8000ක් ඒ නිරේත පරමායිසයි. 6 වෙනි නිරේත 21 කෝටි මේ 960 ලක්ෂයක් අවුරුදු එක දවසයි ඒ දවස් වලින් දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 16000ක් ඒ නිරේතාවිසයි හත්ේ නිරේත අන්තස්කල්ප භාගයක් පරමායිසයි අටවෙනි අටවෙනි අවීති මහ නිරේත අන්තස්කල්පයක් පරමායිසයි ඉතින් ඔය අන්දමට ඒ නිරේක වැටුණු සත්‍යයේ දුක බුදු පියාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ નિરાදුකේ ප්‍රමාණය පෙන්වන්න උපමාවක් කියම ඉතාම දුෂ්කර දෙයක්. අහවල් එක වගේ කියලා පෙන්වන්න දෙවිය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුෂ්‍ය ලෝක ආදී කිසි තැනක නැ. ඒකේ දුක මෙහෙමයි කියලා පෙන්වන්න බෑ. ඒ තරමට අප්‍රමාණ දුකයි ප්‍රමාණයක් කරන්න බැරි තරම් දුකයි. එතකොට ස්වාමින් වහන්සේ නමක් හිතුවා බුදුරජාණන් වහන්සේ වදාළි උපමාවක් කීම අපහසු කීවා මිස බෑ කීවේ නෑ. ඒ නිසා සමහර උපමාවක් කියන්න පුළුවන් කමැද්ද කියලා හිතාගෙන දොහොත් මුදුන් දී වැඳගෙන අසනවා ස්වාමීන් වහන්සේ උපමාවක් කියන්න බැරිද? පුළුවන් මහන් මහන යම් කිසි වැරදි කරුවෙක් රජ ළඟට කඳවාගෙන ආවා මේ රජ නියම කරනවා මේ තනත්තාට කිනිසි පහර 100ක් අනින්ද කියලා අ රාජ පුරුෂයාට නියම කරනවා දවල් අහනවා රජතුමා කොහොමද අර මේ වරදකාරයා තාම ජීවත් වෙනවද එහෙමයි ස්වාමීනි. එහෙනම් දවල් පාර තිනිසි පාර 100ක් යනපන්. දවල් කනිනවා. හන්දෑවේ අහනවා කොහොමද වරදකරුවා තාම ජීවත් වෙනවද එහෙමයි ස්වාමීනි. එහෙනම් තව සත්මේ කිනිසි පාර 100ක් යනපන්. මහණෙනි කිනිසි පහර 300ක් ඇනුම් ලැබූ තැනැත්තාට කිනම් දුකක් හෝ සැපක් වුණාද ස්වාමීනි. කිනිසි පහර 300ක් නෙමෙයි අර ඊටාම සියුම් සුදු ඇති සම්මස් තපාගෙන යන කිනිස්සෙන් එකපාරක් ඇන්නාම ඒ තැනත්තාට අප්‍රමාණ දුකයි ස්වාමීනි මරණය හා සමාන දුකයි සමහර විට මරණය වෙන්න පුළුවන් මහණෙනි දැන් උන්වහන්සේ පුංචි ගල් කැටයක් අරන් අසා වදාරන මහණෙනි මේ පුංචි ගල් කැටයේද ලොකු හිමාල කන්දද ස්වාමීන් වහන්සේ හිමාල කන්දද ලොකු ඔය පුංචි ගල් කැටයේද ලොකු කියලා බලන්ද අමුතුවෙන් හිමාල කන්ද ළඟ ගිහිල්ලා තියලා බලන්න දෙයක් නෑ. බැලූ බැල්මට හිමාල කන්දෙන් 100න් 1000න් ලක්ෂයෙන් කෝටියෙන් පංගුවක් ඔය පුංචි ගල් කැටේ තුල නෑ. මහණෙනි මං ඔබලාට උපමාව පැහැදිලි කරන්නයි මේ කාරණේ දේශනා කළේ. මහණෙනි මේ පුංචි ගල් කැටේ වගේ තමයි අර කිනිසි පහර 390 ලැබූ තනත්තාගේ දුකයි निराදුකයි සංසන්දනය කරලා ගලපලා සම කරලා බලනකොට මේ මේ කිනිසිපහර 300ෙන් ලැබූ දුක මේ පුංචි ගල් කැටේ වාගේ සුළු දුකයි. නිරා දුක මීට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් ලක්ෂ ගුණෙන් ප්‍රකෝටි ගුණෙන් මේ වඩා වැඩි නිරා දුක මීට වඩා බොහොම වැඩි කියා උන්වහන්සේ කාරණේ අවබෝධ කරවදාලා මේ අන්දමට නිරා දුක ඊටා දරුණී මේ සංසාරයේ සැරිසරන සත්‍යය 136 නිරා දුක් වල උපදවනවා ඒවා උපදවන අකුසල කර්ම බීජ ශක්ති චිත්ත සංතානයේ දවසකට 10000 ගණන් එකතු වෙනවා. <clears throat> නමුත් ඒවා ද්‍රව්‍ය නෙමේ ශක්ති විශේෂ පමණ නිසා ඒවා අසංඛ්‍ය ගණන් එකතු වුණත් කිසි වෙනසක් අමුත්තක් නැහැ. <clears throat> ඒවා ශක්ති විශේෂ පමණයි. බල විශේෂ පමණයි. යමක් උපදවන ශක්ති විශේෂ පමණ ඒවා මේ දාස් ගණන් කෝටි ගණන් අසංඛ්‍ය ගණන් තවත් අසංඛ්‍ය ගණන් ගොඩ ගැහුණා කියලා හැමම් කිසියම් උත්තක් නැහැ. ඉතින් ඔය අන්දමට එබඳු ශක්ති සත්‍යයා තුල ආසා කෝපමාන ඊත්‍යාදී පාප අදහස් නිසා නිතර පහළ වෙනවා. ඉතින් දරුවෙනි මම ඒ निराදුකට වැටිලා පව් සිදු වෙලා මම දුක් විඳා. මම ඔබලා එක්ක අමනාපයකට මහාන වුණා නෙමේ. ඒ निराදුකෙන් මං ගැලවෙන්නයි මහාන වුණේ. දේත ලෝක මග මං පුනක් පුනං ධර්මේ දරුවෙනි මං නොඑක් නින්දිතාහාරති പ്രേතාත්ම භාවල මං උපන්නා. নানা ප්‍රකාර කොටස් ඇති പ്രേතාත්මවල මං ඉපදිලා දුක් විඳා එනම් ඒ මේ නොඑක් නින්දිත ආහාර ඇති പ്രേත ලෝක යන වචනේට උදාහරණයක් වශයෙන් බරණැස් නුවර සද්දා සම්පන්න බමුණෙක් හිටියා මේ බමුණා ඊටාම ගුණවන්තයි ශ්‍රද්ධා සම්පන්නයි දිනපතා බික්කු සංඝයාට දන් දෙන බුදුරජාණන් වහන්සේට දන් දෙන දුගී මගී යාචකාදීන්ට දන් දෙනවා ඉතින් පිට රටකට ඈත රටකට යන්න වෙලා බැමිණිට කිව්වා මම යනවා මම ඉන්න කාලේ වාගේම උඹ දානේ දීපන් කියලා ගියා. බැමිණි කිසිම ශ්‍රද්ධාවක් නැහැ මසුරු මලින් යුක්තයි දන් දෙන්න කැමති නැහැ. කියන දේ Taman හොඳට කාලා බීලා සැපසින්න කැමතිවා මිස දන් දෙන්න ප්‍රිය නැහැ. ඉතින් මොකද කළේ පළමුවෙන් විස්සංඝයාට දෙන දානේ නැවැත්තුවා. බුදි මංගි යාචකාදීන් ආපුහාම නපුරු අසභ්‍ය වචන කියලා එලවා ගන්නවා. මරණයෙන් පස්සේ දැන් මිනිහ ප්‍රේතියක් වෙලා උපන්නා. දැන් එතකොට මොනවාද ආහාර? අනුන් හූරලා දාන සතු, අනුන් කාරලා දාන සෙම. ඔය කලාවල් වල යම් යම් සතුන් මැරිලා, ඉදිමිලා, කුණු වෙලා ඕජාව ගලනකොට ඒ ඕජා උරා බොනවා. ආන් ඒවා තමයි නින්දිතාහාර. එතකොට දැන් මොකද කාරණේ? Tamange gedara නැද්ද? කසීසලු නැද්ද? සුවඳ ඇල්හාලේ නැද්ද? ඕන දේවල් තියෙන. ඇයි දැන් ඒවා පාවිච්චි කරන්න බැරි? ඒවා මිනිස්ය සැපයේ තයිති දේවල් පාවිච්චි කරන්න කුසලයෙන් උපන් මිනිසෙකුට මිස අකුසලයෙන් උපන් പ്രേතාත්මයක ලැබූ කෙනෙකුට ඒ අඳන් පාවිච්චි කරන්න, ඒ පුතුමේස පාවිච්චි කරන්න සම්මුදු පලන්දින්ද රම්මාල පලන්දින තමන් කලින් ඇඳ කසීසලු අඳින්න තමන් ආහාරගත් සුවඳ ඇල්හාලේ බත් කෑමට දැම්බෑ ආන් ඒක තමන්ගේ දේ තමන්ට දෙවෙනි ආත්මي අහිමි වුණා. නමුත් ඉන්න වෙලාවේ කල්පනා කළේ නැ කාරණේ මොකද මේ ලෝකයාගේ సంతානය මේ වතුරේ ගිලිච්ච කෙනෙක් වාගේ කෙලෙස් වලින් ගහිලා පවතින්නේ. පරලොව පෙනෙන්නේ නැ, මරණය පෙනෙන්නේ නැ, ඉපදීම පෙනෙන්නේ නැ. තමන් ලැබූ ජීවිතයේ දිගටම මේ ආකාරයයි කියා ඔවුන්ට වැටහෙනවා. මනුෂ්‍ය ජීවිතයෙන් සංසාරයේ මනින්ද හොඳ නැහැ කියලා තමන්ට වැටහෙන්නේ නැහැ. බඩ පිරෙන්න කෑම කාපු කෙනෙක් අනුවන නම් හිතනවා දැන් ඉතින් අය හම්බු කරන්න ඕනේ නැහැ. දැන් ඉතින් බඩ දැන් අය බඩගින්නක් නැහැ කියලා හිතුවොත් එයා ඥානවන්ත නෙමෙයි. පැය ගණනකින් අය බඩගින්න ඇති වෙනවා කියලා දන්නවා නිසා අය හම්බු කරනවා. ඒ වාගේ මනුෂ්‍ය ජීවිතේ මනුෂ්‍ය සපතාවකාලිකයි. වෙන පාපයකින් අපායක මං උපදින්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයෙන් සංසාරේ මනින්න හොඳ නැහැ. මේ ජීවිතේ తాවකාලිකයි හිත අත්ෙත් හැටිය මල කඳක් වෙලා නෑයෝ අගිහිල්ලා සොහනේ හට දාන අල්මාරියේ තියාගන්නේ නෑ පෙට්ටියේ තියාගන්න හිතපු තැනට පවා යන්න බයයි ආ හිත අත්ෙත් හැටිය මල කඳක් වුණාම කාගේවත් පිහිටක් නෑ ගිහිල්ලා සොහනේ දානවා ඔය ආකාර නිසා මං ඊට පෙර ආතුව පින් කරගන්න ඕනෑ කියා ආන් අරයාට ඥානේ නැති වුණාර බැමිණිට මොකද කාරණේ ධර්මයේ දන්නේ නෑ ඥානේ නෑ ඒ නිසා Taman තේරුම් ගත්තා නම් මේ gedara මට తాවකාලිකයි. දැන් Tamanට 55ක් නම් වයස 55න් එයා වෙනින් තැනක හිටියේ. දැන් එතන Tamanද නෑ. ඒ වාගේ මෙතනින් මැරිලා වෙනින් තැනක උපන්නාම මේවා මට උරුමන తాවකාලිකයි ශරීර කූඩුවක් මට පරලොව ගෙනියන්න බෑ. ඒවා මල කඳන් වෙලහක දාන කුණපවල් පමණයි. ඒ නිසා මේක මන් තේරුම් අරගෙන මට පරලෝට මන් පිහිට වෙන පිනක් කරගන්න ඕනෑ කියා ආනර කල්පනා වුණෙන්න ඒ නිසා පින්කලේන පින් කරනවා කියන ඒවා අමුතුවෙන් දෙයක් නෙවෙයි හැම වෙලාවෙම ඥානවන්ත සත්පුරුෂයාට පින් හිත් උපදවන්න පුළුවන් ඒක ඉදිරියට විස්තර වෙනවා නමුත් ඒ දැමිනිට එහෙම ධර්මයේ දන්නේ නැහැ ධර්මඥානේ නැ නුවණ නැති නිසා ආන් අර හොඳට කාලා බීලා ඇඳුම් ඇඳලා ශරීරය හොඳට සපවත් කරගෙන අන්දමට සරසමින් හිටියා අන්තිමේට දැන් මොකද වුනේ දැලි අඟුර වාගේ දත් විලිස්සිලස් නිරවිලා මේ අඟ අඟුරවා මේ නිමිත් අඟුරවාගේ ආන් අර විරූප ශරීර කූඩුවක් ලැබුණා. මේ අන්දමට ආ මේ ජීවිතයේ ස්වභාවය Tamane හිතන්න බැරි වුණා. නින්දිතාහාරති කියන්නේ අදහස් කරන්නේ ඒකයි. තව ඉතින් പ്രേත කොටස් සම්බන්ධ പ്രേත වස්තු වර්ණනාවේ ඒවා ඉතින් කියන්න වෙලාමදි. මේ නොයේ പ്രേත කොටස් කියන්නේ අදහස් කරන්නේ പ്രേත කොටස් එකක් නෙවෙයි. নানা ආකාර പ്രേත කොටස් සමහර പ്രേත කොටස් ඉන්නවා කුප්පිපාසික කියන්නේ බඩගින්න. සෙම්සොටුවත් ආහාරන. සමහර പ്രേතයන් මේ එක අවුරුදු දහස් ගණන් අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් සමහර പ്രേතයන් කල්ප ගණන් ආන් සෙම්සොටුවත් ආහාරන තු වාසය කරනවා. සෙම්සොටුවත් ආහාරන කිසිම එහෙනම් කොහොමද ජීවත් වෙන්නේ? කර්ම ශක්තියෙන් ජීවත් වෙන්නේ. සමාක ලකුසල ශක්තියෙන් මැරෙන්නේ නැහැ. එසේනම් දුක නැද්ද? බඩගින්න නැද්ද පිපාසය නැද්ද පිපාසය බඩගින්න මේ අන්තිමටම මේ තියෙනවා මොදටම බඩගින්න තියෙනවා වතුර තිබා තියෙන නමුත් මොකද වෙන්නේ සමහරිට ගංගාවකට වතුර බොන්න ගියාම වතුර හිඳිලා යන වතුර ඒ විදිහටයි මේ තියෙන වතුර ටික බොන්න බෑ තියෙන කෑම ටික ගන්න බෑ ආන් අකුසල විපාකයක ඇති සමහර ප්‍රේතයන් තල්ගස් දෙල්ුණා වාගේ තැන් තැන් වල ගැටිලා ඉන්නකොට කර්ම වේගෙන් ඇහෙනවා බත්තන්ද වරෙල්ලා වතුර බොන්න වරෙල්ලා නැගිටින්න බෑ බොහොම අමාරුවෙන් එහින් මෙහින් අත තියලා නැගිටලා දුවගෙන දුවගෙන සතපුම් ගණන් ගියාම කර්ම වේගෙන් ඇහෙනවා බත් නෑ වතුර නෑ හඳාගෙන වැටෙනවා ආන් අර പ്രേත ලෝකයේ ස්වභාවය ඉතින් දරුවෙනි මේ දුක්ඛිත പ്രേත ලෝකයෙන් ගැලවෙන්නයි මම මහාන වුනේ ඒ පමණක් නෙවෙයි මේ නොයෙක් මේක ධාත්‍ය වුසිතං තිරං මයා දුක්ඛ මම්හි පිටිරච්ඡාන යෝනියං මම මේකාකාර දුක් ඇති තිරිසං අපායේ උපන්නා බුදු පියාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ පව් කළ සත්‍යය තනක් පොළ කාලා ජීවත් වෙන ගිරිසරක් ආදී සතුන් අතර උපදිනවා මහණෙනි මේ පව් කළ සත්‍යය මේ මස්කසුබු ආදී දියේ වසන සතුන් අතර උපදිනවා මහණෙනි මේ පව් කළ සත්‍යය මේ මහ පොළොව අන්ධකාරයේ තුල පණු ආදී සතුන් වෙලා උපදිනවා. මහණෙනියේ පව් කළ සත්‍යය කුණුවල උපදිනවා. එතකොට රජවරුන් වෙලා සිටුවරුන් වෙලා හිටපු හොඳට රාජ භෝජන සිටු භෝජන ගත්ත සත්‍යයන් පව් ආසන්නනා සම්නි ඉදිරිපත් වීමෙන් තමාගේ මාලිගාවේ කුණු කානු වලේ පණුවන් වෙලා උපදිනවා. තමන්ගේ වැසිකිලි වලේ පණුවන් වෙලා උපදිනවා. මල කුණු වල පණුවන් වෙලා උපදිනවා. අනුන්ගේ බඩවල් වල පණුවන් වෙලා උපදිනවා. නොඑක ආකාර ගිරිසරක් ආදී කුණපයන්හි පණුවන් වෙලා උපදවනවා පහළ ගොඩවල් වල පණුවන් වෙලා උපදවනවා මේ ආකාරයෙන් මේ පෞකල සත්‍යය නානා ප්‍රකාර දුකටපත් වෙනවා මහන්නි මං ඔබලාට උපමාවක් දේශනා කරමි මහණෙනි මේ බර කරත්තේක විය ගහක් දෙකට කැඩුනාම ඒ ඒ අනික් විය ගස් කැබැල්ල කෙනෙක් ගිහිල්ලා මහ මුහුදට දානවා ඒ දැම්ම විය ගස් කැබැල්ලේ එක සිදුරයි පවතින්නේ ඒ වියගස් කැබැල්ල මහ මුහුදට දැම්මහම ගොඩ නොදමා ටික වෙලාවක් අර මහ මුහුදේ කැරකි කැරකි තියෙනවා. මහණෙනි ඒ වෙලාවට මේ කන කැස්බෑවෙත් උඩට එනවා. මේ උඩට එන කන කැස්බෑවා එන වෙලාවට අර වියගස් කැබැල්ල නිශ්චලව ඔහුගේ හිත උඩට එන්න ඕන. ඒ ආපු ගමන් කන කැස්බෑවා Tamange හිත සහ බෙල්ල මහණෙනි අර වියගස් කැබැල්ලේ සිදුරෙන් ඔහු ඇතුල් කරගන්න පුළුවන් වෙනවාද? ස්වාමීන් වහන්සේ සමහර විට එහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා බැරි නෑ. ඉතින් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වදාරන අතෝ දුර්ලභතරහං භික්කවේ මනුස්සත්තං වදාමි මහණෙනි මේට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් ලක්ෂ ගුණෙන් අමාරුයි මේ සතර ආපායක උපන් සත්වේකුට නැවත මිනිසත් බවක් ලබනවා කියන කාරණේ අර කනකස්දාවා වියසිදුරෙන් Taman හිස සහ බෙල්ල ඇතුල් කර ගන්නවාට වඩා සිය දහස් ගුණෙන් අමාරුයි කියා වදාලා නැවත මිනිසෙක් වෙන එක සතර ආපාය උපන් සත්‍යයකට මොකද කාරණේ? සිංහිත් උපදවන්න බෑ. දැන් අපේ අපි හාල් ලිපේ තිබ්බහම වතුර නටනකොට උණු වෙලා ඒ සමග ගමන් කරන බත්තුලක් බත්තුළු වාගේ අර මේ කැකෑරෙමින් පවත්නා ලෝකද ජලාශයේ වැටිලා තෙන දම දම පිච්චි පිච්චි හාට මෙහාට ගමන් කරන නිරිසතාට දන් දෙන්න පුළුවන්ද සිත සමාදන් වෙන්න භාවනා කරන්න පුළුවන්ද බෑ. බුද්ධාන්තර ගණන් සාපිපාසා දෙකෙන් පෙළෙන අඳ අඳා ඉන්න බොහෝ දෙහෙකට පත් වෙලා ඉන්න പ്രേතයාට දන් දෙන්න පුළුවන්ද සිල් සමාදන් වෙන්න පුළුවන්ද බෑ නයිපලොන් කොටි වලස්සාදී තිරිසංගත සත්‍යයන්ද දන් දෙන්න පුළුවන්ද බෑ මේ කලාතුරකින් අර සංසාරේ පාරමිතා පිරු මහෝත්තමේ තිරිසං ආත්මයක උපන්නාම ಗುಣ පුරුද්ද නිසා කලාතුරකින් තින්හි උපදවන්න බැරි නෑ පුළුවනි. ඒක බොහොම කලාතුර. අසංඛ්‍ය ගණන් සත්‍යයන් අතරින් අර එදා වඳුරා මේ වදේ පිළිගැන්වීම, දෙම්බා බණ ඇසීම ආදිය බොහොම කලාතුරකින් ගෙනේවා. ඉතින් ඒ නිසා මේ සතර ආපායේ සත්‍යයන්ට කුසල් උපදවන්න බෑ. ත්‍රිසංගත සතාට තියෙන්නේ කාරණා තුනයි. නිතරම කෑම ගන්න අදහසයි ලෞකික සැප විඳීමයි මරණ බයයි කියන මේ කාරණා තුන මිසක් කිං කියන හැඟීමක් ඒ සතුන්ට නැහැ. පරලොව කියන හැඟීමක් ඒ සතුන්ට නැහැ. කිං පෞරියන් දැනීමක් ඒ සතුන්ට නැහැ. කෙලසකින් නම් කුසල් හිතක් ඔවුන්ට උපදවන්න පුළුවන් වේද? ඉතින් ධර්මනි මං උබලා එක් අමනාපයකට වෙන අදුපාඩුවකට මහාන වුණා නෙමෙයි. මේ ත්‍රිසං අපායෙන් ගැලවෙන්නයි මම මහාන වුණේ. ඊළඟට උන්වහන්සේ වදාරනවා මානුෂෝපි ච භවාබිරාජිතෝ සග්ගකාය මගමං සකින් සකින් දර්වැනි මම සමහර විටක ඇතම් විටක කලාතුරකින් දෙවියෙක් වෙලා උපන්නා මිනිසෙක් වෙලා උපන්නා බ්‍රහ්මයෙක් වෙලා උපන්නා ඒ කල සකින් සකින් කීවේ කලකට වතාවක් කියන එකයි බොහොම කලාතුරකින් කියන එකයි මොකද එහෙම කියන්න හේතුව නිරේ උපන් වාර ගන්න වැඩි නිසායි සත්‍යයක් ගැන බලනකොට බුදු පියාණන් වහන්සේ වදාලා නියපොත්තට පස් ටිකක් අරගෙන මහණෙනි මේ නියපොත්තේ පස්ද වැඩි මහ පොළවේ පස්ද වැඩි ස්වාමින් වහන්සේ නියපොත්තේ පස් ටිකයි මහ පොළවේ පස් වැඩි මහණෙනි මේ නියපොත්තට ගත්ත පස් ටික වගේ තමයි මේ මිනිසු මැරිලා නැවත මිනිසුන් අතර උපදින සත්‍යයන් ඉතිරි පස් පොළවේ පස් වාගේ තමයි සතර ආපායේ පුරවන සත්‍යයෝ මේ මහ පොළවේ පස් වාගේ බොහොම අනන්තයි බොහොම ටික දෙනයි මේ නියපොත්තට ගත්ත පස්තික වාගේ ටික දෙනයි මිනිසයා මැරිලා නැවත මිනිස් ලොව උපදින්නේ එතකොට ආකාරණේ මොකද කුසල් හිතක් උපදවා ගන්න බැරි නිසා එතකොට කුසල් හිත අපට උපදවා ගන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ දැන් අපට කුසල් හිත උපදවන්න පුළුවනි හැම වෙලාවෙම කුසල් හිත උපදවන්න පුළුවනි බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන අපි උඩේට අපේ කියන හැටියකට යම් තැනක මානසිකක් හදලා පූජා කරනකොට කුසල් හිතක් උපදිනවා. ඒ වාගේම gedara මේ දරුවන් මව්පියන්ට වඳිනකොට උදේට ආං කුසල් හිත් උපදිනවා. ස්වාමිදුව ස්වාමි පුරුෂයාට වඳිනකොට ආං කුසල් හිත් උපදිනවා. තුනුරුවන්ට වැඩිහිටියන්ට වතාවත් කරනකොට කුසල් හිත් උපදිනවා. තරහක් එන්න කාරණයක් ආපුවාම තරහ ගන්න කෙනෙක් නෑ කාටද තරහ ගන්නේ බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දැකපු දෙයක් අපට වදාලා කෙනෙක් අනත්තා සබ්බේ ධම්මා අනත්තා හැම දෙයක්ම අනාත්මයි සත්‍යයක් බුද්ධලේක් නෑ සාටද තරහ ගන්නේ මේ ශරීරයේ තියෙන මේ සම්මස් ලේනහර ඇටකටු ආදී ඒවා කුණු රූප ගොඩක් පමණයි ඒ කුණු රූප සත්‍යයක් බුද්ධලේක් නෙමෙයි මේ යම් කිසි වරදක් කරන්නේ වැරදි හිතයි කෙලෙස් හිතයි ඒ හිත සත්‍යයක් බුද්ධලේක් නෙමෙයි තරහ ගන්න කෙනෙක් නෑ අන් තමන් තරහ නිවාඩ එහෙම හිතනකොට මොකද වෙන්නේ? කාමාවචර කුසල් හිතක් උපදිනවා. අන්‍ය සමාන 13යි සෝබන සාධාරණ චෛතසික 19 ප්‍රඥාවයි කියන චෛතසික 33ක් සහිත මහා කාමාවචර කුසල් හිතක් උපදින ආන් කුසල් හිතක් උපදවා ගන්න ආකාරය ආසා කරන්න අමුතු කෙනෙක් නෑ දෙයක් නෑ හැමේ සත්‍යයක් නෑ හැම හැම විතරයි මස් මස් විතරයි සත්‍යයක් පුජ්‍යලයක් නෑ හැටකතු ඇට සැකිල්ල ඇට සැකිල්ල විතරයි සත්වේ කුජලේක් නෑ මේ සුදු සිවි පතල ලේ මස් නහරවැල් ඒවායේ සත්වේ කුජලේක් නෑ සෙම්සුතු ආදී සත්වේ කුජලේක් නෑ ආසා කරන්න දෙයක් නෑ උණු ගොඩකට අලුන් කිරීම තවර පළද්ද ආදී වශයෙන් හිතනකොටන් කුසල් හිතක් උපදිනවා මේ තරහ පාපයක් මේ කකුසලයක් මට සසර දුක් ලැබෙනවා මං තරහ නිවා ගන්න ඕන ඉවසන්න ඕන ඉවසමින් මං ශාන්ති පාරමිතාව පුරුමි කියනකොට අංකුසලිතක් උපදිනවා. ඉතින් ඔය ආකාරයෙන් තමන් කුසල් හිත් උපදවන්න පුරුදු වෙන්න ඕන. හැම එතකොට අකුසල් දුර වෙලා කුසල් හිත් පහළ වෙනවා. මේ ශරීර කූඩුව මේ කුණ අහක දාලා යන කුණක් පමණයි. මේකට බනින කෙනෙක් දැනපුවාවයි. නින්දා කරන කෙනෙක් නින්දා කළාවයි. අහක දාන කුණ මම නෙවෙයි මම නම් ඇයි පරලෝ මට මැරෙන වෙලාවේ මං කංග දුන්නා බොණ්ඩ දුන්නා බේතේ දුන්නා මම ගෙනියන්න ඕනෑ කියලා මේ ශරීර කූඩුව පරලොවට අවමා සේනුවක දෙයක් ගෙනියන්න බෑ. ඇයි? අයිතියක් නෑ. අහක දාන කුණක් පමණයි. අහක දාන කුණකට බැන්නට ඇයි මං තර මම කියලා තරහ ගන්නෙ? මම කියලා හිතීම දික්ටි කියන අකුසල චෛතසිකය නිසා උපදින එකක්. ඒකත් පාපයක් බව බුදු පියාණන් වහන්සේ අකුසල චෛතසිකයක් වශයෙන් දේශනා කළා. මම කියන වරි දැකිල්ල නැත්තම් මට බැන්නා කියන අදහසක් උපදින්නේ නැහැ. ඒ නිසා මේ ඇත්ත දකින ඥානය මං උපදවාගෙන ඇත්ත දකින්න ඕන. ආන් එතකොට දැන් ඒ තනත්තා අර ප්‍රඥා චෛතසික ය ඇතුළු කුසල් හිතක් ඉපදිලා සත්‍ය දැකගෙන අර අකුසලයෙන් බේරුණා. ඔය අන්දමට අපට නිතර උපදින අකුසල් ගැන හිතමින් අපි හොඳ හිත් උපදවන්න ඕන. දැන් එතකොට අකුසලයේ දුර වෙලා කුසල් හිත් උපදවා ගත්තා. නමුත් බුද්ධ ශාසනයක් ලැබුණු කාලයේ එහෙම කුසල් හිත් උපදවන්න ගැනීමක් නැහැ. ඒ නිසා මෙලොවක් නෑ පරලොවක් නෑ පින් නෑ පව් නෑ කියන මිත්‍යා දෘෂ්ටි ඝනාන්ධකාරයෙන් අඳුරු වෙච්ච කාලයක මේ කුසල් හිත් උපදවන්න බෑ ආන් ඒ නිසා සත්‍යයට අකුසල් වැඩි කුසල් ටිකයි ඒ නිසා පහ උපදින වාර ගණන වැඩි දෙවියන් මිනිසුන් වෙලා උපදින වාර ගණන අඩුයි කලාතුරකින් තමයි දෙවියෙක් වෙන්නේ උදාහරණයක් වශයෙන් අපි නිරේ උපන් වාර ගැන හිතනකොට ඊ වාර ගණන් දහස් වාර ගණන් ලක්ෂ වාර ගණන් ආ නිරේ උපන්නා මිනිසත් බව ලබලා තියනවාද කියලා බැලුවොත් සමහර විට වරක්වත් නැහැ. ආන් කලාතුරකින් අයත් බලනකොට මිනිසෙක් කියලා ඉපදිලා හිටියා. പ്രേත ලෝකයේ සිය වාර දහස් වාර ගණන් උපන්න මිනිසෙක් වෙලා ලැබූ වාර ගණන බලනකොට මොකක්වත් නැහැ. මිනිසෙක් වෙලා ඉපදිලා නැහැ. අයත් කලාතුරකින් බලාගෙන බලාගෙන යනකොට ආන් මිනිසෙක් වෙලා බොහොම කලාතුරකින් ඉපදිලා ඉන්නවා. හරියට මේ පොළොව මැණික් හොයන්නා වාගේ. බොහොම දුර්ලභයි මැණික් හැමතැනම නැහැ. ඒ වාගේ මිනිසත් බව ආන් දුර්ලභයි. ඊළඟට තවත් දිගට බලනකොට තිරිසං ආත්මයේ සත්‍යය ඉපදුනා සිය වාර ගණන් දහස් වාර ගණන් මිනිසත් බව ලැබුවාද කියලා බලනකොට අනේ මිනිසෙක් වෙලා ඉපදිලා නැහැ. තවත්ම දිගට බලනකොට ආන් කලාතුරකින් මිනිසෙක් වෙලා උපන්නා. එසේනම් මේ මිනිසත් බව අප්‍රමාණ ගණන් ලැබුවා කියලා තියෙන්නේ මොකද? වාර ගණන වැඩි නිසා කොහොමද වාර ගණන වැඩි වෙන්න හේතුව? අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ බුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංධාවතං සංසරතං මහණෙනි අවිද්‍යාවෙන් ගහිලා තණ්හාවෙන් බැඳිලා ඉමත් පොනක් නැති මේ සංසාරي උඹලා සැරිසරුවා වදාළ නිසා උපං වාර ගණන අප්‍රමාණ නිසා මිනිස් වෙලා උපං වාර ගණන එකතු වෙනකොට අප්‍රමාණ වාර ගණන් වෙනවා ඒ නිසා මේ මහ පොළොවේ මලකුණ නොවැළලූ තනක් අසුවල් තනයයි කිය ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ. අසවල් තන හිටියේ නෑ කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න බෑ. එහෙමයි මේ සංසාරයේ ස්වභාවය. ඒක පැහැදිලි කරන්ද දිනක් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ලොව බලනකොට කරුණක් දැක්කා. උපසාලක බ්‍රාහ්මණයා තමන්ගේ පුතාට අඳ ගහලා කිව්වා පුතේ මගේ අවසාන අවස්ථාවට මට අවනම්බු වෙන්න ඔබ වැඩ කරන්න එපා. කවුරුවත් ආදාහන කළ තැනක මගේ මලකුණ ආදාහන කරන්න එපා. උදුල් නොකළ තැනක මගේ ශරීරය ආදාහන කරන්න ඕනේ. අනේ තාත්තේ මට එහෙම තැන් හොයන්න බෑ. උඹම කල්ැතුව පෙන්නා තියාපන්. එහෙනම් ඉන්දක පුතේ කියලා ගිජ්ජකූට පර්වතයට නැගලා සංගමුදුන් තුනක් අතර පෙන්නවා මේ මෙතනයි කියලා පෙන්නලා බහින වෙලාවේ බුදු පියාණන් වහන්සේ කඳු පාමුලට වැඩලා ඇසුවා කොහෙද ගියේ පුතා උත්තර දෙනවා ස්වාමින් වහන්සේ මගේ පියා මට කිව්වා පුතේ මගේ මරණයෙන් පස්සේ මගේ මලකුණ අලුන් ආදාහන නොකල ඉඳුල් නොකල තන කවසාන ගෞරවය කරපන් කියා මම කීවා තාත්තේ මට එහෙම තැන් හොයන්න බෑ ඔබම පෙන්නපන් කිව්වා ඉතින් මට තාත්තා ගිහිලා පෙන්නලයි ස්වාමීනි මේ බහින්නේ එහෙනම් යම් බලන්න කියා ඒ දෙන්නත් ඇතුව බුදු පියාණන් වහන්සේට එන්න වැඩලා හැව්වා කොතනද ස්වාමින් වහන්සේ මේ මෙතනයි තාත්තා පෙන්වුවේ. එතෙන්දි දරුවෙනි උඹලා මීට පෙරත් මට මෙතන පෙන්නලා තියෙනවා. අනේ ස්වාමින් ඒ කෙසේදයි කියා අපි දන්නේ කියා දෙන්න හොඳයි. මම සංසාරේ සැරිසරන විටක මං තාපස පැවිද්දෙන් පැවිදි වෙලා මම මේ කන්දේ වාසය කළා. ඒ වෙලාවේ එදත් උඹට මේ වාගේ පෙන්නලා උඹලා දෙන්න එනකොට මං ඇහුවා කොහෙද උඹලා ගියේ? එතෙන්දි පුතා උත්තර දුන්නා ස්වාමීනි අපේ තාත්තාට මේ අවසාන ගෞරවය දක්වන්න තැනක් තාත්තා දෙන්නලයි මේ එන්නේ. එහෙනම් යම් බලන්න කියා එදත් මම එතෙන්ද උඹලා දෙන්නාම කඳවාගෙන ගියා. ඔබ පෙන්නවා මේ මෙතනයි ස්වාමිනී තාත්තා පෙන්වේ. එතෙන්දි මම එදා පුබ්බේ නිවාස ඥාණයෙන් බැලුවා. අතීතයේ තොරතුරු දක්නා ඥාණයෙන් බලනකොට මගේ ඥාණයට පෙනුණා මේ උඹේ තාත්තා උපසාලක නාමයෙන් 14000 වාරයක් මෙතන ආදාහන කරලා තියෙනවා. එතකොට වෙනින් නම් වලින් කොටෙක් දෙතෙක් කලක් වලල්ලා ඇද්ද? වෙනින් අය කෙතෙක් කලක් වලල්ලා ඇද්ද? වෙනින් වෙනින් අය කෙතෙක් කලක් ආදාහන කර ඇද්ද? ඕමයි මේ මහ පොළොව ඇති මේ මහ පොළොවේ මල කඳන් නොදැමු ඉදුල් නොකල තැන හොයන්න බෑ කාරණේ මොකද සමහර කාලවල නගරේ සොහන වෙනවා සමහර කාලවල කලාව ගම වෙනවා ওই ආකාරයට වෙනස් වෙලා යනවා මේ මල කඳන් නොදැමු තැනක් මේ මහ පොළොවේ හොයන්න බෑ ඉතින් මම එදා උඹලාට ධර්ම දේශනා කළා යම්හි සත්‍යංච ධම්මෝච අහිංසා සංයමෝ ධමෝ ඒතං අරියා සේවಂತಿ ඒතං ලෝකේ අනාමතං ආර්යයන් ළඟ මේ ಗುಣ තියෙන්න ඕන ආර්ය ಗುಣ තියෙන එක්කෙනාගේ විතරයි මල කඳන් දාන්න තැනක් නැත්තේ මරණයෙන් පස්සේ ඉපදීමක් නැති නිසා මොනවාද යම් උත්තමයක ළඟ විදර්ශනා ඥානය තියෙනවා නම් නව ලෝකෝත්තර ධර්මාව බෝධේ තියෙනවා නම් අනුන්ට හිංසාවක් පීඩාවක් නොකරයි නම් ඉන්ද්‍රිය দমনේ ඇතිනම් එයා ගුණවන්තයෙක්. ඒ උත්තමයා මරණයෙන් පස්සේ ඉපදීමක් නැහැ. ඒ නිසා මල කඳන් අය දමන අනික් සත්‍යයන් උපදිනවා දිරනවා මේ මහ පොළොවේ මල කඳන් දමනවා. උපදිනවා දිරනවා මැරෙනවා මේ මහ පොළොවේ මල කඳන් දමනවා. ඒයි මේ සංසාරයේ ස්වභාවය. <clears throat> ජන ආදී වශයෙන් <clears throat> ඒ දෙදෙනාට <clears throat> භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර අතීත තොරතුරු ගෙනහැර දක්කලා විස්තර කර වදාරලා චතුස්සත්ත්‍ය ගලපා ධර්ම දේශනා කර වදාළ කල්හි දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලාව බෝධෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තා. ඉතින් දරුවෙනි මං ඔබලා එක්ක තරහට අමනාපයට මහාන වුණා නෙවෙයි. මම මේ මේ අපායෙන් ගැලවෙන්න සංසාරයෙන් ගැලවෙන්න එක කාරණයක්. ඊළඟට උන්වහන්සේ වදාරනවා <clears throat> දරුවැනි මම මේ පංචස්කන්ධය ඒකාන්තයෙන් දුක් ගොඩක් කියලා දැක්කා මේකේ සැපක් නැහැ මේක මුලාවක් මේ පංචස්කන්ධය නවත්තන්න ඕනේ සැප ලබන්න තුවාලේ තියාගෙන සැප ලබන්න බෑ මේ කුෂ්ඨ රෝගේ අත ගන්නකොට Tamante යම් සැපක් දැනෙයි නම් ඒ නිසා මේක රෝගයක් නෙවෙයි කියලා කෙනෙක් හිතුවොත් එයාට කුෂ්ඨ රෝගය සුව කරන්නත් බෑ දුකින් ගැලවෙන්න බෑ. නමුත් මේක රෝගයක් කියලා දැනගත් සත්පුරුෂයා බෙහෙත් අරගෙන සුව කරන්න වාගේ මේ පංචස්කන්ධයේ දුකක් කියලා කෙනෙක් දැක්කේ නැත්නම් මේක සැප ලබන උපකරණයක් කියලා තේරුම් ගත් එක්කෙනාට දුකින් ගැලවෙන්න බෑයි මේක මට ඕනෑ කියන ආසාව නිසා නමුත් මේක දුකක් කියලා දැක්ක පුද්ගලයා මේ දුක දුකින් ගැලවෙන්න ඒ කුසල් හිත් උපදවනවා ඒ නිසා මේ පංචස්කන්ධේ සපක් නෑ දුකයි. යා මහණේ දරුවෙනි මම මේක දුක් ගොඩක් වශයෙන් දැක්කා. ඒ දකින්නකොට මේකට තියෙන ඕනෑ කමයයි කියන ආසාවල් කෙලෙස් ඔක්කොම දුර වෙලා ගියා. එතකොට මේ දුක දකින්න කෙලෙස් දුර වෙලා යන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංගත මගේ సంతානේ පහල කර ගැනීමෙන් ජාත්‍යාදී සසර දුක් වලින් නිදහස් පනසාන්තග්‍රහමා මහ නිර්වාණ ධාතුව මං සාක්ෂාත් කරගත්තා. මේ අන්දමට දරුවෙනි මං මහාන වුණේ මේ දුකින් ගැලවෙන්නයි නිවන් දැක ගැනීම පිණිසයි කියා ඒ ගෞතම රහතන් වහන්සේ රජ දරුවන්ට මේ ධර්මයේ පැහැදිලි කර දේශනා කළා. දැන් අපි කල්පනාවට ගත යුතුයි අපට දැන් පින් කරගන්න මොහොත ලැබුණා. මේ අපට කරදරයි කියලා හිතන්න එපා. අපට එක්තරා ප්‍රමාණයකට දැන් පින් කරන්න පුළුවන් කමක් තියෙනවා අපට දිනපතා පින් කරන්න ඕන දිනපතාම අපි තුනුරුවන් වඳින්න වඳින්න පුදන්න ඕන ටිකක් භාවනා කරන්න ඕන ආසා කෝපමාන ඊර්ෂ්‍යා උපදිනකොට ඒකට දුරු කරගන්න ධර්මයේ මෙනෙහි කරගන්න ඕන නොදන්නවා නම් දන්න උතුමන් අසුරු කර ඉගෙන ගන්න ඕන මේ වාගේ පින්කම් අපි කලාතුරකින් හරි සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ මේ විදිහේ චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව්පසයටයි tie දාන වස්තු අපි පූජා කරලා තියෙන්න ඕන. සූත්‍ර පිටකයේ ඇති දස දාන වස්තු අපි ඒවා පුළුවන් ප්‍රමාණයෙන් ඒවා සම්පූර්ණ කරගන්න ඕන. මේ කාරණා සම්පූර්ණ වෙනකොට ආන් ජීවිතයේ සඵලයි මරණාසන්න වේලාවට තම රැස්කර කුසල ශක්තිය මහා මුහුදේ නවක් එතර දීමට පිහිට වෙන්න වාගේ ඒ කුසල ශක්තියෙන් සතර අපා දුකෙන් මිදෙනවා දෙව් මිනිස් සැප ලබනවා අග්‍ර අමා මහ නිර්වාණ ධාතුවත් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා දැන් මේ මොහොතේ බලවත් වූ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පළමුවෙන් පිරිකර සහිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා දම්පම් පූජා කිරීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේටද සිවුරු පිරිකර ඇඳ සේනාසන භාණ්ඩ ආදී චීවර පින්දපාත සේනාසන කියන මේ සිව්පසේට අයිති ඒ දාන වස්තු අතුරෙන් ඒ දාන වස්තුන් පින්දපාත සහිතව පූජා කිරීමෙන් බණපද කීපයකටද කන් දීමෙන් රැස් කරගත් තම කුසල් තමන් නමින් මිය පරලොව ගියා වූ පින්වත් අප්පුහාමි මහතාද ජිංගිරි මණිකා උපාසිකා මහත්මියද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා ඉන් ගැනීමට බලාපොරොත්තු තවත් ඥාති මිත්‍රාදී කෙනෙක් වෙත්නම් ඒ සෑම දෙනාද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියා හිතාගෙන පන් වදලා පින් දෙන්න ඉදං වූ ඥාතිනම් හෝතු කවුරුත් කියන්න ඉදං වූ ඥාතිනම් හෝතු Thank you. පින් කැමති දෙවියන් සහිත ලෝකයාටද මේ පින බෙදා දෙන් තෙත්තාවතාච අම්හෙහි අනන්ත ගුණ සම්පන්න සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මම නමස්කාර කරමි බුද්ධ රත්නයටද ධර්ම රත්නයටද සංඝ රත්නයටද මාගේ ජීවිතය පූජා කරමි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි මම සපවත් වෙම්වා මාමින් සියලු සත්ත්වයෝ සපවත් වෙත්වා මේ ශරීරය ඉලිකුල් වූ කුණප සමූහයකි මලකුණක් බවට පත් වෙන නොමල කුණපයකි මේ ජීවිතය මරණයෙන් අවසාන වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි මේ කුසල් බලයෙන් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පිළිකුල් වූ මේ ශරීර කුදුව හැර දමා නිවිසන සීමට ගියා වූ නිර්වාණ ධාතුව මතද ලැබේවා වන්දනා කරගන්න ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු